තෙරුවන් සරණයි. අද අපේ දේශනාව සතිමත් වීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් මේක අහන එකක් නෑ මොකද මම දැක්කා මේ channel එකේ සතිමත් වීම සම්බන්ධයෙන් තියෙන වීඩියෝස් බලන්නේ අඩුවෙන් කට්ටිය. ඒකෙන් මට තේරුම් ගන්න පුළුවන් මේක කරන්න කැමති කවුද කියලා. ඉතින් ඒ නමුත් කරන කීප දෙනෙක් ඉන්නවා. ඒ අය වෙනුවෙන් සමහර වෙලාවට ඒ අයටත් මේ සතිය කියන එක හරියට තේරෙන්නේ නැති තැන් තියනවා කියලා දැනුණා ලැබෙන ප්‍රතිචාර වලින්. අන්න ඒවට පිළිතුරු සැපයීම් වශයෙන් තමයි අද මම මේ දේශනාව කරන්නේ නිකන් නිදහස් දේශනාවක් වගේ. කරුණු කීපයක් යටතේ විස්තර කරන්න අදහස් කරගෙන ඉන්නවා. ඉතින් තේරුණා ලැබෙන ප්‍රතිචාර වලින් ගොඩක් අය සතිය කියන එක පටලවගෙන ඉන්නේ. සතිය කියන එක ගැන විශ්වාසය නැහැ සමහරුන්ට. සතිය කියන එකට මෙච්චර දෙයක් කරන්න පුළුවන්ද කියලා සමහරුන්ට හිතෙනවා. ඉතින් ඇත්තටම කොහොමද මේ සතිමත් වීම කියන එක සතිය කියන එක මයින්ඩ්ෆුල්නස් කියන එක අවයානස් කියන එක මෙච්චර වැදගත් වෙන්නේ. ඇත්තටම මේ ශාසනයේ පදනම කියන්නේ සතිය තමයි. මුළු සම්බුද්ධ ශාසනයම භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ 84000ක් ධර්මස්කන්ධය තියෙනවා කියලා අපි අහලා තියෙනවා. ඔය 84000ක් ධර්මස්කන්ධයම මේ සතිය කියන වචනයට ඇතුළු කරන්න පුළුවන්. ඒ කියන්නේ මුළු සාසනයම සතිය හරහා විග්‍රහ කරන්න පුළුවන් කියන එක විශ්වාස නැතුව ඇති. ඔව් විශ්වාස නැහැ. මොකද අපේ අය වෙන වෙන පැතිකඩවල වලට මනස යවන නිසා මම පහදලා දෙන්නම්. මම ඔයගොල්ලන්ගෙන් ප්‍රශ්නයක් අහනවා දැන් ඇත්තටම ඔයගොල්ලෝ ගොඩාක් තැන් වලින් බණ අහනවනේ ධර්මදේශන අහනවා බණ පොත් කියවනවා ගොඩයි. ඉතින් ඔය හැම තැනකින්ම අහලා ඇති අපිට මේ නිවන් මඟ කියන එක අවබෝධ කරගන්න අප්‍රමාද වෙන්න කියලා වචනයක්. අප්‍රමාද වෙන්න ඕනේ. පමා වුණු කෙනාට මේක කරන්න බෑ. අප්‍රමාද වෙන්න ඕනේ. අප්‍රමාද වෙන්න අප්‍රමාද වෙන්න කියලා අහලා ඇති. ඉතින් ඔයගොල්ලන්ට හිතෙන්නේ නැද්ද මොකද්ද මේ අප්‍රමාද වෙනවා කියන්නේ කියලා? මන් දැන් අහනවා ඔයගොල්ලන්ගේ හිතින් මොකක්ද ඇත්තටම අප්‍රමාද වෙනවා කියන්නේ? හොයන්න හිතුණද කවදා හරි? අප්‍රමාද වෙන්න කියලා බණක් ඇහුණට කොහොමද අප්‍රමාද වෙන්නේ කියලා කවදා හරි හිතිලා තියනවද? අප්‍රමාදය කියන එක Taman තුලින් අත්දකින්නේ කොහොමද කියලා හිතිලා තියනවද? මතක තියාගන්න අපි මොන බණ ඇහුවත් අපි මේ බණ පුහුණු කරනවා නම් ඒ බණ Taman තුලින් අත්දකින්න පුළුවන් වෙන්න ඕනේ Tamanට. මොකද භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ප්‍රායෝගික ධර්මයක්. Taman තුලින් අත්දකින්න බැරි නම් එක්ක Taman පාර වරද්දගෙන නැත්තම් අත්දකින්න විදිහ දන්නේ නැහැ. නිකාං බණක් අහනවා විතරයි. ඒ නිසා බලන්න දැන් ඔබේ හදවතින් අහලා ඔබ අප්‍රමාදය කියන එක ඔබ තුලින් අත්දකින්නේ කොහොමද කියලා ඔබට තේරෙනවද? මොකද්ද ඇත්තටම අප්‍රමාදය කියන්නේ? එතකොට කියයි අප්‍රමාදය කියන්නේ පමා නැතුව කුසල් කරන්න ඕනේ. ප්‍රමාද වෙන්න හොඳ නැහැ. කියන එක ඒ වගේ උත්තරෙයි. ඔව් පමා වෙන්න හොඳ නෑ කියන එක තමයි අප්‍රමාදය කියන්නේ. එතකොට පමා වෙන්නේ හොඳ නෑ කියන්නේ මොකද්ද? මොකද්ද ප්‍රමාදය කියලා කියන්නේ? පමා වෙනවා කියන්නේ කියලා කියන්නේ මොකද්ද? මොන අර මොන මාණයෙන්ද මොන කරුණ වලින්ද ඔබ මෙන්න මේක තිබ්බොත් තමයි එයා ප්‍රමාද වෙලා ඉන්නවා කියලා ඔබ හඳුනගන්නේ කොහොමද? එතකොට ඒ කාරණේ නැත්තම් එයා අප්‍රමාදයි කියලා හඳුනගන්නේ කොහොමද? ඒක දන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න මේ අප්‍රමාදය කියලා කියන්නේ වෙන දෙයක් නෙමෙයි. සතිය. සතිමත් බවට තමයි අප්‍රමාදය කියන්නේ. යම් කිසි චිත්තක්ෂණයක ඔබ සතිමත් නම් ඒ චිත්තක්ෂණයේ ඔබ පමා වෙලා නැහැ. ඔබ අප්‍රමාදී. මොකද සතිය කියන්නේ කුසල චෛතසිකයක්. සෑම කුසල් සිතකම යෙදෙන දෙයක් තමයි සතිය කියන්නේ. සතිය නැති සිතක් කුසලයක් වෙන්නේ නැහැ පිනක් වෙන්නේ නැහැ. එතකොට ඔබ අහලා ඇතිනේ අප්‍රමාදී වෙනවා කියන්නේ හැම වෙලාවකම කුසල් කරන්න ඕනි පින් කරන්න ඕනි කියලා. එහෙම එකක් අහලා ඇතිනේ. ඉතින් හැම මොහොතකම කුසල් කරන්න පින් කරන්න නම් සතිමත් බව තියෙන්න ඕනේ. එහෙම නැතුව අපි කොහොමද අපේ මනස කුසලසිතකට ගන්නෙ? මේක පින මේක පව මේක නරක එක මේක හොඳ එක කියලා ඔබ අඳුනන්නේ නැහනේ. අඳුන ගන්න පුළුවන් සති සති චෛතසිකයට විතරයි. මොකද ඒ සති චෛතසිකයෙන් තමයි නිරීක්ෂණ කෘත්‍ය කරන්නේ. සතිය ගැන විශාල අර්ථකථන තියෙනවා. මම ඒ ගැන වෙනම වීඩියෝ එකක් කරන්නම්. එතකොට මතක අන්න එහෙම තමයි. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා අප්‍රමාදය තමයි අප්‍රමාදය කියන වචනයට මුළු බුද්ධ ශාසනයම ඇතුළත් කරන්න පුළුවන් කියලා. මුළු බුද්ධ ශාසනයම ත්‍රිපිටකයම 84000ක් ධර්මස්කන්ධයම මේ අප්‍රමාදය කියන වචනයෙන් විග්‍රහ කරන්න පුළුවන් කියලා දේශනා කරලා තියෙනවා. ඒකට උපමාවක් භාග්‍යවතුන් වහන්සේ දීලා තියෙනවා. ඒ තමයි ඇත් අඩියට ඇතෙක්ගේ අඩියක් ඇතුළට ඇතුළට ඇතෙක්ගේ පාසලකුණක් ඇතුළට කැලේ ඉන්න අනිත් ඕනෙම සතෙක්ගේ පාසලකුණක් ඇතුල් කරන්න පුළුවන්. මොකද ඇතෙක්ගේ පාසලකුණ තමයි විශාලම පාසලකුණ. ඒ පාසලකුණ ඉක්මවා යන්න වෙන කිසිම සතෙක්ගේ පාසලකුණක් නැහැ. අන්න ඒක තමයි දීලා තියෙන උපමාව. මේ අප්‍රමාදය කියන වචනය ඇතුළට මුළු බුද්ධ ශාසනයම ඇතුළත් කරන්න පුළුවන්. ඒ කියන්නේ අප්‍රමාදය හරහා මුළු බුද්ධ ශාසනයම විග්‍රහ කරන්න පුළුවන්. බුද්ධ ශාසනයම ඇතුළත්. ඒ කියන්නේ සතිය. මේක විශ්වාස නැහැ මිනිසුන්ට. ඉතින් මේක ගැන විශ්වාසය හදාගන්න තව කාරණයක් මම විස්තර කරනවා කොහොමද මේ සතිය කියන එක අඳුනගන්නේ සමහර අය දන්නේ නැහැ මම සතිමත්ද කියලා දන්නේ නැහැ අඳුනගන්න දන්නේ නැහැ කොහොමද මේක හොයාගන්නේ කියලා ඉතින් මම මුලින්ම රෙකමන්ඩ් කරනවා හතිපට්ඨාන සූත්‍රය අඩුගානේ කියවලවත් බලන්න සතිපට්ඨාන සූත්‍රය මොකද්ද කියලා තියෙන්නේ කියලා පුළුවන් නම් අටුවා ටීකා සහිතව සිංහලෙන් pāli පොතත් ළඟින් තියාගෙන සිංහලත් අරගෙනම බලන්න හොඳට නිකම් මේ ගිරව්වගේ කටපාඩම් කරන්න කියවලා වැඩක් නැහැ. මොකද්ද මේ කියන්නේ කියලා තේරුම් ගන්න කියන එකෙන්. සතිපට්ඨාන සූත්‍රය කියවලා බලන්න ඒ සූත්‍රයේ කාණ්ඩ හතරක් තියෙන ප්‍රධාන වශයෙන් කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා වශයෙන්. එතකොට මේ කොටස් හතරෙම මේ කමඨහන කියන එක භාවනාව කියන එක ඉස්සරහට තල්ලු වෙන්නේ සතිය හරහා. එතකොට කොහොමද මේ සතිමත් වෙනවා කියලා දැනගන්නේ මම මේ ගැන වෙනම වීඩියෝ එකකුත් කලින් කළා. සතිය කියලා කියන්නේ වර්තමානයට අවදි වෙනවා කියන එක. මේ මොහොත ගැන තියෙන දැනුවත් බවට තමයි සතිමත් වෙනවා කියන්නේ. එතකොට මේක අඳුන ගන්න පුළුවන් පොයින්ට් තුනක්. මම මේ වීඩියෝ එක ඉදිරිපත් කරලා තියෙනවා. අපේ ලොකු සාහිණාංශය හරි ලස්සනට මේ කාරණා තුන හරහා මේක විග්‍රහ කරනවා. මම දැන් මෙතන. ඒක තමයි කරුණු තුන. මම දැන් මෙතන. කොහොමද ඒක එළියට එන්නේ? කොහොමද ඒ කරුණු තුන විග්‍රහ වෙන්නේ? මම කියන එක එන්නේ කොහොමද? අපි සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ හැම වැඩක් කරද්දිම අපේ මනස කවුරුන් නොගෙන හිත හිතා තමයි අපි ඉන්නේ. මගේ මනස තියෙන්නේ වෙන කෙනෙක් ළඟ. මගේ ළඟ නෙමෙයි. හැබැයි වැඩේ කරන්නේ මම. අපි හිතමු ඔබ ඒ වෙලාවේ පිංගම් හොදනවා. පිංගම් හොදන්නේ ඔබ. කය තියෙන්නේ පිංගම් හොදන ක්‍රියාවලියේ. හැබැයි ඔබේ හිත තියෙන්නේ වෙන කෙනෙක් ළඟ. එතකොට ඔබ සතිමත් නෑ. මොකද භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මේ ධර්මයේ තියෙන තමන් ළඟ. තමන් තුල මේ බඹයක් පමණ ශරීරයෙන් ඔබට ධර්මයේ නිවන හොයාගන්න පුළුවන්. ඉතින් හොයාගන්න නම් ඔබේ අවධානය තියෙන්නේ ඔබ දෙසටනේ. ඔබ ළඟටනේ ඇතුළතටනේ බාහිරට අවධානය දීලා වෙන කෙනෙක්ට අවධානය දීලා ඔබ කොහොමද ධර්මයක් අවබෝධ කරන්නේ ආන්නේ නිසායි කියන්නේ ඔබේ අවධානය ඇතුළතට තියෙන්න ඕනේ. තමන් ගාවට අවධානය තියෙන්න ඕනේ. හැබැයි ඔබ පිංකම් හොදනවා පුරුද්දට අවධානය තියෙන වෙන කෙනෙක් ළඟ. එතකොට ඔබට තේරෙනවා නම් ඔබේ හිත තියෙන්නේ වෙන කෙනෙක් ගාව ඔබ ළඟ නෙමෙයි කියලා. ඒ කියන්නේ ඔබ සතිමත් නැහැ, ඔබ අසතිමත්. ඔබ සතිමත් වෙනවා නම් ඔබ අර පිංගම් හොදන ක්‍රියාවලියට ඔබේ අවධානය තියෙන ඕනේ. කියන්නේ තමන් ළඟට හිත එන්න ඕනේ. ඔබ ළඟට හිත එන්න ඕනේ. මම ගාවට හිත එන්න ඕනේ. ඔන්නෝක තමයි අර මම දැන් මෙතන කියන එකෙන් මම කියන එක එන්නේ ඔන්නෝමයි. ඊට පස්සේ දැන් කියන එක එන්නේ සාමාන්‍යයෙන් අපි ওই වගේ වැඩක් කර කර ඉද්දි එක්කෝ මගේ හිත තියෙන අතීතයේ කල්පනාවක වෙච්ච දෙයක් ගැන හිත හිතා විඳවනවා නැත්නම් අනාගතය ගැන මොනවා හරි සැලසුම් හදා හදා plan හදා හදා හිත කලබල කරගෙන ඉන්නවා හොඳට බලන්න කොහෙම නැද්ද කියලා ඔබ පිංගම් හොදනවා හැබැයි හිත එක්කෝ අතීත කල්පනාවක එක්කෝ අනාගත කල්පනාවක ඒ කියන්නේ ඔබ වර්තමානයේ නෙමෙයි ඉන්නේ වර්තමානයේ ඔබ කරන්නේ පිංගම් හොදන වැඩේ. ඊයේ කරන ඊයේ පිංගම් හොදනවන් නෙමෙයි, හෙට හොදනවන් නෙමෙයි, දැන් හොදන්නේ පිංගම්. ඒ කියන්නේ වර්තමානයේ සිද්ධ වෙන්නේ පිංගම් සේදීමේ ක්‍රියාවලිය. එතකොට ඔබ මේ පිංගම් හොදන එක ගැන ඔබ දන්නේ නැහැ. ඒක පුරුද්දට වෙනවා. හැබැයි හිත අතීතයේ දෙයක් හිත හිතා ඉන්නේ, එක්ක අනාගතයේ දෙයක් හිත හිතා ඉන්නේ. ඉතින් යම්කිසි මොහොතක ඔබට දැනෙනවා නම් ඔබ ඉන්නේ අතීත කල්පනාවක එහෙම නැත්නම් අනාගත කල්පනාවක කියලා ඒ කියන්නේ ඔබ අසතිමත් සතිමත් නැහැ. හැබැයි යම්කිසි වෙලාවක ඔබේ මනස අර පිඟං සෝදන ක්‍රියාවලියට අවධානය යොමු වෙලා තියෙනවා නම් ඒක සිද්ධ වෙන්නේ දැන් මේ මොහොතේ වර්තමානයේ ඔබට ඒක දැනෙනවා නම් පිඟං සෝදන ක්‍රියාවලියත් එක්ක ඔබේ මනස යාළු වෙලා තියෙනවා නම් ඔන්න ඔබේ හිත අතීතයෙන් අනාගතයෙන් අත මිදිලා. ආන් එතකොට දැන් වර්තමානයට ඇවිල්ලා අර මම දැන් මෙතන කියන පොයින්ට් තුනෙන් දැන් පොයින්ට් දෙකක් හරි. මම දැන්. මෙතන කියන්නේ මොකද්ද? මෙතන කියන්නේ ඔබ දැන් පිඟන් හොදන්නේ ඔබ ඉන්න තැන. හැබැයි අපේ මනස එතනට එන්නේ වෙන වෙන තැන් තැන් වල රස්තියාදු ගහනවා. ආගිය මුල ගිය තැන් යන්න ඉන්න තැන් අරක තියෙන තැන පාර්ලිමේන්තුව තියෙන තැන අරගලේ කරන තැන ඔතන තමයි අපේ හිත. මේ පිඟන් හොදන තැනක් ගැන දන්නේ නැහැ. ඒ කියන්නේ ඔබට තේරෙනවා නම් හොදද්දි පිඟන් හොදද්දි ඔබේ මනස වෙන කොහේ හෝ තැන් තැන් වල රස්තියාදුවේ ගිහිල්ලා කියලා. ඒ කියන්නේ ඔබ අසතිමත්. ඔබ මෙතන ගැන දැනුවත් නැහැ. එතකොට ඒ රස්තියාදුවෙන් තොරව ඔබේ මනස මෙතනට ඇවිල්ලා නම් මේ ඉන්න තැනට ඔබ පිඟන් හොදන තැනට ඇවිල්ලා නම් ඔන්න ඔබ සතිමත්. ඔන්නෝම තමයි ඔය පොයින්ට් තුන සම්පූර්ණ වෙන්නේ. ඔය පොයින්ට් තුනෙන් තමයි මම සතිමත් කියලා අල්ලන්නේ. මම දැන් මෙතන පිඟන් හොදනවා කියන ක්‍රියාවලියත් එක්ක ඔබේ මනස යාබද වෙලා තියෙන්න ඕනේ. එතකොට මම සතිමත් වුණා නම් සතිමත් වුණු බව හඳුනගන්න සාක්ෂි ටිකක් හම්බ වෙනවා. ඒ ගැනත් මම වෙනම වීඩියෝ එකක් කළා. ධාතුන්ගේ ಗುಣ තමයි ලක්ෂණ තමයි අපිට දැනෙන්නේ කියලා. ඔබ පිංගම් හොදනකොට සතිමත් නම් අපේ ඒ වෙලාවේ වැඩ කරන්නේ අපේ අත් දෙක. අපි නිශ්චල ඉරියව්වකින් ඉන්නේ අපේ අත් දෙක වැඩ කරන්නේ. එතකොට අපේ ලොකු සාංශේ හරි ලස්සනට කියනවා ඔබ එදිනෙදා ජීවිතේ වැඩ කරනකොට මේ ඒ කරන වැඩේට සතිමත් වෙන්න. හරියට අපි හෝඩියේ පන්තියේ ළමෙක් කියලා හිතලා ඉස්සෙල්ලම අවධානය දෙන්න කියනවා මේ අල්ල දෙකට. ඒ කියන්නේ අපි එදිනෙදා ගොඩාක් වැඩ කරනකොට අපේ අත් දෙකේ මේ අල්ල දෙකටනේ අල්ල දෙක. කියන්නේ මට කියන්න තේරෙන්නේ ඒ වචනේ. අල්ල දෙකනේ වැඩ කරන්නේ. එතකොට ඒ දෙක ඒ දෙකට ඒ දෙකත් එක්ක තමයි අල්ලත් එක්ක තමයි දේවල් ස්පර්ශ වෙන්නේ වැඩ කරන්නේ. එතකොට ඔබට දැනෙන ෆීලිංස් දේවල් ටිකක් තියෙනවා. ඔබට දැනෙන දේවල් ටිකක් තියෙනවා. අන්න ඒටි තමයි ඔබ අත්දකින්න ඕනේ. එතකොට ඔබ ඉන්නේ ඔබත් එක්ක. ඕක අයිති වෙන්නේ කායානුපස්සන කාණ්ඩෙට. හදපට්ඨාන සූත්‍රේ. ඒ කියන්නේ ඔබේ කය යම් යම් විදිහකටද පවතින්නේ. ඒ ඒ විදිහට ඔබ දැනුවත්. ඉතින් අපි ටිකක් හොඳ හොඳ ඇඩ්වාන්ස් තත්ත්වයට ආවහම සතිමත් භාවයෙන් ඔබේ මුළු ශරීරයම වැඩ කරන හැටි රූකඩයක් වගේ වැඩ කරන හැටි ඔබට අල්ලන්න පුළුවන්. ඔබට දැනෙනවා. එහෙම වෙච්ච අය ඉන්නවා මට අත්දැකීම් කියලා තියෙනවා. හරියට තමන්ගේ මනස උඩට ගිහිල්ලා වගේ මමම උඩ ඉඳන් මං වැඩ කරන හැටි බලන් ඉන්නවා. ඒ තැනට අපේ මනස එනවා. එතකොට අපිට තේරෙනවා මේක හරි පුදුම ලස්සනට මේ අපි ඕනින්නේ මේකට ඇඟිලි ගහන්න අපි ගං හොදපන් කිව්වොත් ලස්සනට මේක බින්ගං හොදනවා. අපි ඒක ගැන අවධානේ. ඊට පස්සේ සමහර වෙලාවවලදී ඒ ඒ පිංගම් හෝදන ක්‍රියාවලියෙන් බැහැර වුණොත් යම්කිසි වෙලාවකට අපේ කයට දැනෙන යම්කිසි ඒ පිංගම් හෝදදී දැනෙන යම්කිසි වේදනා විඳීම් ගැනත් අපිට අවධානයට අහු වෙනවා. ඒක අහු වෙලා යනවා ඔන්න වේදනානුපස්සනා කොටසත් එක්ක යන්න ළඟයි. ඒක වේදනාවල් දැනෙනවා ඒවත් එක්ක යන්නේ. සමහර වෙලාවවලට පිංගම් හෝදදී තමන්ගේ හිතේ තියෙන සිතුවිලි පේන්න ගන්නවා යාට. ඒ වෙලාවේ වැඩ කරන දේවල්. ඒක චිත්තානුපස්සනා කාණ්ඩෙත් එක්ක අහු වෙලා යනවා ඉස්සරහට. සමහර වෙලාවට ධම්මානුපස්සනා කාණ්ඩයට අයිති දේවලුත් දැනෙන්න ගන්නවා. ධම්මානුපස්සනා කාණ්ඩේ ගොඩාක් ගැඹුරු දේවල් තියෙන කෙලෙස්, නීවරණ, චතුරාර්ය සත්‍ය ඕම් ගොඩක් ඒවා තියෙනවා. ඉතින් වර්තමාණයට ඔබ අවදි වුණාම ඔය කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන කාණ්ඩ හතරෙන් මොකක් හරි ඔබට අහු වෙනවා. ඒක අහු වුණු බවට සාක්ෂිත් අපිට හොයන්න පුළුවන්. අන්න ඒව ඉදිරිපත් කරාම ඔබට කමටහන වාර්තා කරන්න ගියාම ඔබට පුළුවන් වෙනවනේ ඒව ඉදිරිපත් කරන්න. එතකොට තමයි ගුරුවරයා දන්නේ ආ මෙයා හරියටම සතිමත් වෙලා නැත්තම් මෙයාට මේව පේන්නේ නැහැ. මේවා මෙයාට දැනෙන්නේ නැහැ කියලා. කොහොම තමයි අපි සතිය අල්ලගන්නේ? හෝඩිය පන්තිය වගේ. ඔකට අපි දෙන නම අපේ ලොකු සාංශේ සති මාත්‍රාව. ඕක මත පදනම් වෙලා තමයි අපි මේ සතිය ඉහළට ඉහළට බලගන්නගෙන යන්න ඕනේ. ඉතින් පළවෙනි පියවර තියන්නේ නැතුව අපි පළවෙනි පන්තියට ඕඩිය පන්තියට යන්නේ නැතුව කොහොමද අපි ඇඩ්වාන්ස් ලෙවල් වලට යන්නේ? එකපාරට පණින්න බෑනේ ඇඩ්වාන්ස් ලෙවල් වලට. අන්න ඒකට තමයි නිහතමානීකම ඕනේ. ඒකට තමයි අපි මේ වැඩේට බහින්න ඕනේ කියන්නේ. ඉතින් ඇත්තට මේක හරි සරල දෙයක්. මේ වර්තමානයට අවදි වෙනවා කියන එක ඒ වුණාට අපේ මිනිසුන්ට මේක සරල වැඩි නිසා තමයි තේරෙන්නේ නැත්තේ. මොකද අපේ රටේ බෞද්ධ මිනිස්සු බෞද්ධ කියන අය ධර්මයෙන් සංකීර්ණ දේවල් හොයන්න පුරුදු වෙලා. ඒගොල්ලන්ගේ ඔළුවට දාගෙන එක එක දේවල් හැම තැනින්ම බණ කියලා දෙයක් දාගෙන සංකීර්ණ දේවල් හොයන්න පුරුදු වෙලා මිනිසුන්ට විශ්වාස නැහැ මේක මෙච්චර සරලයිද කියලා. නිවන් මඟ මෙච්චර සරලද මේක මෙහෙම වෙන්න පුළුවන්ද මෙච්චර ලේසියට පුළුවන්ද කියලා සැකයි. ඇයි අර ඔළුවේ දාගෙන එක එක මති මතාන්තර ටිකක් ඒකෙන් තමයි දැන් ධර්මයේ හොයන්නේ. Tamange ස්වභාවිකත්වය පේන්නේ අර ධර්මයේ අර ධර්මයේ අහනවා කියලා ඔළුවට දාගත්තු රාමු ටිකෙන් තමයි දැන් එයාලා හැම දෙයක් දිහාම බලන්නේ. ඔය ඔක්කොම මති මතාන්තර ටික බිමින් තියලා ඔබේ ඔළුව නිදහස් කරගෙන ලෝකෙ දිහා අවදියෙන් බැලුවොත් ඔබට ඇත්ත පේනවා. ඒකට අපි කැමති නෑ. ඉතින් මේ ඒකයි අපි සඳහන් කරන්නේ සරල වැඩ නිසා තමයි මිනිසුන්ට මේක තේරුම් ගන්න බැරි. ඉතින් මේ දැන් මම කිව්වනේ මිනිසුන්ට විශ්වාස කියලා සතිපට්ඨානය කියන එක මේ සතිය කියන එක සතිපට්ඨාන භාවනා ක්‍රමය කියන එක මෙච්චර ලේසිද කියලා විශ්වාස කියලා. හොඳට බලන්න සතිපට්ඨාන සූත්‍රය කියවලා ඒක දේශනා කරන්න කලින් භාග්‍යතුන් වහන්සේ මුලින්ම සතිපට්ඨානය පුරුදු කළොත් සතිය කියන එක පුරුදු කළොත් එයාට ලැබෙන ආනිසංස හතක් දේශනා කළා තමයි උන්වහන්සේ සතිපට්ඨාන සූත්‍රය ඉදිරියට දේශනා කරන්නේ. හොඳට බලන්න ගිහිල්ලා මොනවද ආනිසංස කියලා. මම ඒ ආනිසංස හත විග්‍රහ කරලා වෙනම දේශනාවක් අරන් එන්න හිතන් ඉන්නවා. මුලින්ම තියෙන්නේ සත්තානං විසුද්ධිය. අපේ හිත පිරිසිදු වෙනවා. ඉතින් සතිමත් චිත්තක්ෂණයක අපි හරියට සතිය කියන එක අල්ලගත්තොත් අපි වර්තමානයේ ඉන්නේ අතීතය නිසා අපි ආතතිය සහන ගන්නෙ නෑ අනාගතය නිසා ප්‍රශ්න එන්නේ නෑ අරය මෙයා ගැන ප්‍රශ්න නෑ තැන් තැන් ගැන ප්‍රශ්න නෑ බලන්න මේ සතිමත් චිත්තක්ෂණය සම්පූර්ණ පිරිසිදුයි ඉතින් අපිට තියෙන්නේ චිත්තක්ෂණ ගාන ඉස්සරහට වැඩි කරන්න විතරයි. ඊළඟට තියෙනවා දුක්ඛ දෝමනස්සානං සම්මතික්කමාය. වගේ තමයි මතක. ඒ කියන්නේ දුක් දොම්නස් අයින් කරන්න පුළුවන්. ඉතින් දුක් කියන්නේ කායික දුක්, දොම්නස් කියන්නේ මානසික දුක්. ඉතින් සතිමත් වෙනවා කියන්නේ වර්තමාණයට අවදි වෙනවා කියන එක. කායික දුක් කියලා කියන්නේ මේ කයට දැනෙන වේදනාවලට සතිමත් වෙනවා. ගිහිල්ලා බලන්න මම මේ සතිමත් වීම සම්බන්ධයෙන් වේදනාවලට සතිමත් වෙන හැටි කියලා දීලා තියෙනවා. ඒ ඒ වේදනාවට සතිමත් වුණාම ඇත්තටම කැක්කුමක් රිදුමක් දැනෙන්නේ රිදුමක් නැති රිදුමක් අත්දකින්නවා. කැක්කුමක් නැති කැක්කුමක් අපිට අත්දකින්න පුළුවන් වෙනවා. සතිය නැති වෙච්ච ගමන් කැක්කුම දෙක තුන වෙනවා. මානසික වේදනාව වලටත් එහෙමයි. ගිහිල්ලා බලන්න හැඟීම් දැනීම් ආවේග එක සතිමත් වෙන හැටි කියලා තියෙනවා. ඒකට සතිමත් වුණාම ඇත්තටම තවදුරටත් දුකක් නැහැ. අපිට ඒ සිතුවිල්ල දිහා බොහොම මධ්‍යස්තව බලන් ඉන්න පුළුවන්. ඒක හරහා තමයි ඉස්සරහට යන්නේ. තාම මේ මූලික ටික කියා දෙන්නේ මේකට බැස ගන්න ඕනේ නිසා. ඊළඟට තියෙනවා ශෝක පරිද්දවා ශෝක පරිදේව නැති කරන්න පුළුවන්. ශෝක කියන්නේ මනසේ ඇතිවෙන ඇවිලිලි ගතිය. පරිදේව කියන්නේ හැඬීම් වැළපීම්. ඉතින් මනසේ ඇතිවෙන ඇවිලිල්ලකට සතිමත් වෙන හැටි කියලා දීලා තියෙනවා. හැඬීම් වැළපීම් මම සමහර තැන්වල කිව්වා වගේ මට මතකයි. අඬන වේලාවකට ඒ අඬන සිතට හෝ අඬද්දි S දෙකෙන් කඳුළු ගලන එකට හරි සතිමත් වෙලා බලන්නකෝ අඬන එක නතර වෙනවා. තවදුරටත් අඬන්නේ නැහැ. ඒ සතිය නැති නිසා තමයි ඉතින් සතිය හරහා තමයි මේක වෙන්නේ. ඊළඟට තියෙනවා ඥායාස අධිගමාය. කියන්නේ නුවණ කියන එක අපිට වැටහෙන්න ගන්නවා. ඔව් සතියදි සතිමත් චිත්තක්ෂණයේ තමයි අපිට මේ සංස්කාරවල යථා ස්වභාවය පේන්න ගන්නෙ. අපි අහලා තියෙනවා මේවා ඇති වෙනව නැති වෙනව මේවා අනිත්‍යයි මේවා දුකයි මේවා අනාත්මයි. ඇත්තටම ඕව ඉතින් මේවා අනිත්‍යද දුකද අනාත්මද කියලා අපි බලන්නේ බෑ. ඉතින් ඒක පේන්න නම් ඒ සංස්කාරයක් හටගත් වෙලාවට අවදි වෙන්න ඕනේ. එතකොට පේනවා. එතකොට අපිට නුවණ එනවා. ඇත්ත තමයි කියලා. ඊට පස්සේ නිබ්බානස සච්ච කිරියාය. එහෙම තමයි නිවන් මඟ එන්නේ. නිවන අවබෝධ වෙන්නේ. ඉතින් ඒ නිසා මෙච්චර මෙහෙම සරලව පහදලා දෙද්දිත් මිනිසුන්ට මේක විශ්වාස නැත්නම් මම හිතනවා ඒගොල්ලන්ගේ කර්ම ටිකක් තියෙනවා ගෙවෙන්න ඒක ගෙවිච්ච දවසට තේරෙයි. බලෙන් අපිට මේක කරන්න බෑ. ඉතින් අන්න ඒ නිසා අපි කියන්නේ මේ අපි දේක අපි දැන් මම කිව්වනේ අපිට දේකේ යථාර්ථය දකින්න සතිමත් වෙන්න ඕනි කියලා මම කිව්වා. එතකොට දේකේ යථාර්ථය දකින්න සතිමත් වෙනකොට අපිට ඉස්සරලාම පේන්නේ දේක ඇතිවීමවත් නැතිවීමවත් නෙමෙයි. හටගත්තු දෙයක් තමයි අපිට පේන්නේ. ඒ කියන්නේ දේක හොඳුනාරටි අපිට පේන්නේ ඉස්සෙල්ලාම සතිමත් වෙනකොට. ඊට පස්සේ ඒ හටගත්තු දෙයක් හරහා අපි හිතමු හුස්ම හුස්ම අටගත්තර පස්සේ තමයි අපිට දැනෙන්න පේන්නේ. ඒකට සතිමත් වෙන්න වෙන්න වෙන්න තමයි අපේ හිත ඒ හුස්ම පටන් ගන්නකොටම ඒ හුස්මේ මුල දකින්න පුළුවන් තැනට යන්නේ අර ටික ටික ටික ටික සතිය හයිය හත්තියට හැදිලා තමයි. එතකොට එයාට මේ හුස්මේ සමුදය හටගැන්ම මුල අල්ලන්න පුළුවන්. ඊට පස්සේ තමයි එයාට මේ හුස්මේ Nirodha දකින්න පුළුවන් වෙන්නේ. හුස්ම ගෙවි යන හැටි, හුස්ම සංසිඳෙන හැටි, හුස්ම සියුම් වෙන හැටි, හුස්ම නිරුද්ධ වෙලා යන හැටි, හුස්මේ අග දකින්න පුළුවන්. ඔය ආනාපාන සතිය ගැන විස්තර කරන තැන බලන්නකො මුලමෙදාග දකින්න පුළුවන් කියන්නේ ඔන්න ඕකයි. ඒක හිතලා ගන්න බෑ. ඒක ක්‍රමානුකූලව මේක සිද්ධ වෙන දෙයක්. එතකොට තමයි යාලට මේකට සතිය කියන එක හරියට බලල් බලගැන්නිලා ආවහම මේ දේවල් වහා හටගන්නව නැති වෙනවා එකක් තියෙන්නේ. මේකට ඇත්තටම බැඳෙන්න ඕනි දෙයක් නෙමෙයි කියන එක යාලගේ මනසට ස්වභාවයෙන් ඇවිල්ලා යාලගේ මනස උපේක්ෂාවට වැටෙනවා. ඕක හරහා තමයි නිවනට යන්න තියෙන්නේ උපේක්ෂාව හරහා. ඉතින් ඒ උපේක්ෂාව හටගත්තාම අපේ මනසට මානසික මානසික ආවේග හැඟීම් දැනින් ආවට අපි ඒව පස්සේ වෙනද වගේ දුවන්නේ නැහැ. මොකද අපි දන්නවා මේක එන්නේ යන්න. ඉතින් එයා දැකලා තියෙනවනේ. ඉතින් අන්න ඒකයි අපි කියන්නේ මේ සතිය හරහා විතරයි ඔබට මේක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් ඒකට විශ්වාසය ඇති කරන්නයි අපි අද මේ විස්තර කිරීම ටික කරලා දෙන්නේ ඔබට. ඉතින් ඔබ තේරුම් ගන්න ඕනේ ඔන්නෝම ක්‍රියාවලියක් තමයි මේකේ තියෙන්නේ. මොකද භාවනා කරනකොටත් සමහර අය හිතනවා අපිට කරන්න දෙයක් තියෙනවා භාවනා කරද්දි කියලා. ඇත්තටම කරන්න දෙයක් නැහැ. ස්වභාවිකව කෙරෙන දෙයක් තියෙනවා. කෙරෙන දේ දිහා බලන් ඉන්න විතරයි තියෙන්නේ. ඒ බලන් ඉන්න තියෙන්නේ සතිය හරහා. එතකොට තමයි මෙතන සිද්ධ වෙන ඇත්ත මොකක්ද කියලා තේරෙන්න ගන්නෙ. යම් කිසි කෙනෙක් හිතනවා නම් භාවනා කරනවා කියන්නේ මොකක් හරි කරන්න දෙයක් තියෙනවා කියලා. ඒ කියන්නේ කෙලෙසයක් තියෙන එතන. ක්ලේශයකට යට වෙලා ඉන්නේ. කරන්න දෙයක් නැහැ. කෙරෙන දෙයක් දිහා බලන් ඉන්න තියෙන්නේ. ඒක තමයි හරියටම භාවනාව කියන්නේ. ඒකට සතිය අවශ්‍යයි. ඉතින් අපි කලින් වීඩියෝ එකක් ඔබට ඉදිරිපත් කළා මේ මුළු ලෝකයේම අතහැරෙන සරල භාවනාවක් කියලා. අන්න ඒක අපි ඔබට දුන්නේ මේ එකපාරට මේ ලෝකෙන් ඔළුව කලබල කරගත්තු මිනිස්සෙකුට මේ හුස්මට අවධානය දෙන්න කිව්වට දෙන්න බෑ. අන්න එතනට මනස ගන්න තමයි අපි චුට්ට චුට්ට පොඩි ටෙක්නික් එකක් ඒකට බැඳලා අර ශබ්දවලට මුලින්ම අවධානය දෙන්න ඊට පස්සේ හිමින් තමන්ගේ ශාරීරියේ දැනෙන දැනීම් වලට අවධානය දෙන්න ඊට පස්සේ උස්මට හෝ බඩේ පිම්බීම හැකිලීමට හිත ගන්න කියලා කිව්වේ ඒ ඒ ක්‍රමේ මනස ලේසි එහෙම ගන්න අර එකපාරට කලබල මනසක් හුස්මට ගන්නවට වැඩිය මේ ක්‍රමානුකූලව එද්දි ලේසි. ඉතින් ඔබට මේක හුරු වුණාට පස්සේ හැමදාම ওই විදියට ශබ්ද වලින්ම පටන් ගන්න ඕනේ ඔබ පර්යංකයට ගිහාම කිසිම ප්‍රශ්නයක් ආයාසයක් වෙහෙසක් නැතුව ඔබේ මනස හුස්මට අවදි වෙනවා නම් එතන ඉඳලා වැඩේ කරගෙන යන්න. අපි මේ ටෙක්නික් එක කියා දුන්නේ කලබලකාරී මනසක් තියෙන වෙලාවට පාවිච්චි කරන්න. ඊට පස්සේ හුස්ම හරහා හෝ පිම්බීම හැකිලිම හරහා තමයි මේ ගැඹුරකට යන්න ඕනේ. ඒ වගේම සමහරු පටලවාගෙන තිබුණා අපි ඊට පස්සේ පුංචි වීඩියෝ එකක් දැම්මා මේ මනස නිහඬ කරන්න පොඩි ටෙක්නික් එකක් කියලා විනාඩි 3කින්. ඒක හුස්ම ගැඹුරට ඇදලා අරගෙන කරන තියෙන දෙයක්. හොඳට මතක තියාගන්න ඒක දුන්නේ తాවකාලික පුංචි විනාඩි දෙක තුනක විසඳුමකට විතරයි. ඒක හරහා ගැඹුරකට යන්න බෑ. ගොඩක් අය ඒක පටලවාගෙන තියෙනවා. ඒක මේ පොඩි ටෙක්නික් එකක්. හදිස්සියකදී අපේ මනස අර නන්නත්තර වෙන්නේ නැතුව බේර ගන්න දීපු පොඩි ටෙක්නික් එකක් විතරයි. ඒ වගේ හුස්ම හිතලා අරගෙන අපිට ගැඹුරකට හිත දියුණු කරන්න බෑ. ස්වභාවික හුස්මත් එක්කයි අපි මේක අරගෙන යන්න ඕනේ. ඒ නිසා අර පළවෙනියට දාපු ලෝකයේ මාත් ඇහැරෙන සරල භාවනාවක් කියලා දාපු වීඩියෝ එකේ වගේ හුස්මත් එක්ක ස්වභාවිකව තමයි ඔබ දිගට භාවනාව පුරුදු කරනවා නම් ඉස්සරහට යන්න ඕනේ. පටලව ගන්න එපා. ඉතින් ඒ නිසා මේ සමහර අය හැබැයි භාග්‍යතුන් වහන්සේ සූත්‍ර ගණනාවක ආනාපාන සතිය කියන එක මෙච්චර ලස්සනට විස්තර කරලා තියෙද්දිත් සතිපට්ඨාන සූත්‍රයේ තුන් වහන්සේ ආනාපාන පබ්බය කියලා වෙනම කොටසක ආනාපාන සතිය ගැන දේශනා කරලා තියෙද්දිත් සමහරව මම දැක කමෙන්ට් දාලා තියෙනවා ඔය හුලං බල බලා ඉඳලා ඔය කරන්න පුළුවන්ද කියලා. ඒ ගැන අපි කම්පා වෙන්නේ මොකද අපි දන්නවා ලංකාවේ එහෙම කොට්ටාසියක් ඉන්නවා ආනාපාන සතියට පහර ගන්න. ඒ වගේ කෙනෙක් කියලා මම දන්නවා ඒ කෙනා. ඒගොල්ලෝ කියන්නේ හුලම් බල බලා ඉඳලා නිවන් දකින්න පුළුවන් ද කියලා තමයි කියන්නේ. ඒක මම විතරක් නෙමෙයි අපේ ආචාර්ය પરම්පරාවල ගුරු ස්වාමීන් වහන්සේලා බව දන්නවා. එහෙම කාණ්ඩයක් මේ රටේ ඉන්නවා කියලා. ආනාපාන සතියට පහර ගන්න. ඒ නිසා දේශනා වහන අය වගේයෙන් ප්‍රවේශම් වෙන්න. ඒගොල්ලෝ මේ බුද්ධ වචනයට පහර ගහගෙන යන පිරිසක්. හුලන් දිහා බල බලා කොහොමද අහනවා මේ හිත දියුණු කරන්නේ. එහෙමනම් මේ තේරවාදී බෞද්ධ රටවල් වල හොයලා බලන්න. තායිලන්ත බුරුම වගේ රටවල් වල මාර්ගඵලලාභීන් විශාල වශයෙන් ඉන්නවා. ඒ උත්තම උත්තමාවොත් ආනාපාන සතිය ඉස්සරහින් තියාගෙන වැඩ කරන්නේ. එහෙමනම් ඉතින් ඒගොල්ලන්ටත් වැරදිලා ඔය හුලම් බල බලා භාවනා කරන්නේ කරලා කොහොමද දියුණු කරන්නේ කියන අයට විතරයි හරි ගිහිල්ලා තියෙන්නේ. අපිට එහෙම තමයි හිතන්න වෙන්නේ. එහෙම බැලුවොත්. ඒ නිසා ප්‍රවේශමෙන් ඒ වගේ අයගේ අදහස් සහ මත බාර ගන්න මේ තේරවාදී රටවල හරි ලස්සනට මේ වැඩේ කරගෙන යද්දී මායාවල් වලට රැවටෙන්න එපා. ඒ නිසා මේ අන්න ඒ නිසා අපි මේ දේශනා කරන්නේ ඔබට ඔබට පහදලා දෙන්නේ එක දිගට ඔබ මේ වැඩේ කරන්න පටන් ගත්තොත් තමයි ඔබට හැබැයි අත්දැකීම් කියන එක ඉස්සරහට ලැබෙන්නේ ඔබට භාවනාව කියන එක දිගටම දියුණු කරගෙන දියුණු කරගන්න පුළුවන් වෙන්නේ. නමුත් මම දන්නවා මිනිස්සු මේක කරන්නේ නැහැ කියලා. මිනිස්සු මේ කණෙන් බනහලා අනිත් කණෙන් පිට කරන අය. ඒගොල්ලෝ රට වටේම බන හොය හොයා යන අය මිසක් මේකට බැහැපු අය ඊටාම අල්පයයි. හැබැයි බැහැපු පිරිසක් ඉන්නවා. මට කතා කරනවා කීප දෙනෙක්. පුදුම සතුටක් ආවේ ඒගොල්ලන්ගේ අත්දැකීම් කියද්දී මම ඒගොල්ලන්ගේ නම් ගම් හෙලි කරන්නේ එක්කෙනෙක් කතා කළා කතෝලික පිරිමි ළමෙක්. ඔහු විවාහ වෙලා ඉන්නේ බෞද්ධ ගැහැණු ළමෙක් එක්ක. ඉතින් ඒ පිරිමි ළමයා මාස ගානකට කලින් තමයි මට ඊමේල් කරලා මගේ නම්බර් එක ඉල්ලගත්තේ. හැබැයි කතා කරේ නැහැ. මේ ළඟදි දවසක් මට කතා කළා. එතකොට තමයි ඔහු ඔහුගේ අත්දැකීම් කිව්වේ. එතකන් ඔහු නිහඬව වීඩියෝ බලලා ඔහුගේ පුහුණුව පටන් අරගෙන කරගෙන ගිහිල්ලා තිබුණා. අන්න කරන්න උවමනාව තියන අය. කරලා ඔහුට හිර වුණු තැනක් ඇවිල්ලා ඔහුට එක එකට විසඳුම හොයාගන්න බැරුව මට කතා කරා. ඉතින් පුදුම සතුටක් හිතුණා මේ කතෝලික ළමෙක්. කතෝලික ළමෙක් බොහොම හොඳට එයා සතිය අල්ලගෙන ගිහිල්ලා ඔහු කියනවා ඔහු ලොකු රැකියාවක් කරන කෙනෙක් වෙනදා ඔහු රැකියාව කරන්නේ විශාල ආතති අසහන වලින්. දැන් ඔහුට ඔහුගේ වැඩ ටික ඉවර කරලා තව නිකන් ඉන්නත් කාලය තියෙනවා. ඔහු සතියෙන් වැඩ කරන්නේ. ඊට පස්සේ ඔහු ඔහුගේ බොස්ට අනිත් අයටත් කියනවලු තව මොන හරි වැඩ තියෙනවා නම් දෙන්න මට කරලා දෙන්න පුළුවන් කියලා. කොච්චර වැඩ කරත් දවස් අවසන් වෙනකොට මහන්සි දැනෙන්නේ නැහැ. මේ ඔහුගේ අත්දැකීම් කියන්නේ. ඇත්තටම ඔබට හරියට සතිය හවුනොත් මතක තියාගන්න සතිමත් මිනිස්යන්ට මිනිස්සෙත් එක්ක හැරෙන්නවත් බෑ අනිත් අයට. පුදුම තරම් වැඩ කොටසක් ඒගොල්ලන්ට කරන්න පුළුවන් කොච්චර කරත් ආතතිය අසහන එන්නේ නැහැ. හැම වෙලෙම පිරිච්ච ගතියෙන් මනස තියෙන්නේ. හැම වෙලෙම සතුටින් ඉන්නේ. ඇයි? ඒගොල්ලෝ වර්තමානයේ විතරයි ජීවත් වෙන්නේ. ඒ එක්කෙනෙක්. තව එක්කෙනෙක් ඉන්නවා කාන්තාවක් අවුරුදු 62යි වයසයි. හැබැයි මට පුදුම සතුටු හිතුණා එතුමිය ගැන. වයසක මිනිස්සු චරුචරු ගාන අතරේ එයා සමහර තරුණ අය චරුචරු ගාද්දි මේ කාන්තාව හැම වෙලේම බලන්නේ එයාගේ හිතේ තියෙන කෙලෙස් මොකක්ද කියලා. හොඳට අඳුන ගන්නවා ටක්කෙට එයාගේ මනසේ තියෙන කෙලෙසේ. ඊට පස්සේ මට ඒවා වාර්තා කරනවා. මෙන්න මෙහෙම දෙයක් දැක්ක මෑණියෝ මගේ මනසේ අපි කොච්චර දැඟලුවත් මේක මහා කඩප්පුලි හිතක්. මේක හරි අමාරුයි මේව කරන්න. ඒ වුණත් මම අතාරින්නේ මට දැන් මගේ මගේ වැරදි ගොඩාක් කැඩිලා කැඩිලා ගිහින්. ඒක මං අඳුනගන්නේ මෙන්න මේ තැන්වල මම මෙන්න මෙහෙමයි වැඩ කරන්නේ. මට ඕනේ මගේ හිත සුද්ධ කරගන්න මේ මෑණියෝ. වෙන මොනවත් මට ඕනේ නැහැ. මහා පුදුම හිතුණා මට. ඒ සසරෙන් ඇවිල්ලා ඒගොල්ලන්ට. සමහර අය වැරද්දක් පෙන්නුවාම ණයාට පොල්ලෙන් එහොගේ කිපෙන මිනිස්සු ඉන්නේ. මේ channel එකේ ගොඩක් අය මාත් එක්ක රණ්ඩු වෙලා මට දොස් කියලා තියනවා වැරදි පෙන්නන්න ගිහිල්ලා. ඉතින් වැරද්දක් පෙන්වනට අකමැති නම් කරුණාකරලා එන්න එපා මේ channel එකේ දේශනා අහන්න. මොකද මම කලිනුත් දේශනා කරලා තියෙනවා මේක හුරතල් කරන්න, නලවන්න, සීනි බෝල ටොපි චොකලට් දීලා, සුප්පුවක් උරන්න දීලා නලවන්න තියෙන channel එකක් නෙමෙයි. කැමතිනම් ලේ පිට තමන්ගේ කෙලෙස් ටික කපලා අයින් කරන්න කැමතිනම් මේ කෙලෙස් උපන් තැනම මේක අයින් කරන්න අන්න එහෙම අයට විතරයි මේක. එහෙම නැතුව හුරතාල් කරන, නලවන, එහෙම තැන් ඕන තරම් තියෙනවා ලංකාවේ කරුණාකරලා එහෙම තැනකට යන්න. ඒ අතින් මේ කාන්තාවටම හරියට ගරු කරනවා. අවුරුදු 62ක් වයස වෙලත් අතාරින්නේ නැහැ. එයා මාර විදියට සතිමත් දවසේම හැම වැඩකම gedara ඉන්නේ තමන්ගේ ස්වාමියාත් රැක බලාගෙන ඒවට එයා වැඩේ අතාරින්නේ හැම මොහොතකම සතිමත් වෙන්න උත්සාහ කරනවා. එයාට ලැබෙන අත්දැකීම් වලට නිතරම වාර්තා කරනවා. පාර අල්ලගෙන යනවා. ඒ එක්කෙනෙක්. තව කෙනෙක් ඉන්නවා විවාහක ගැහණු ළමෙක් මටත් වැඩිය බාලයි. ගැහැණු ළමෙක් දරුවෝ දෙන්නෙක් එක්ක ස්වාමියාගෙත් ප්‍රශ්න ගොඩක් තියෙනවා සෑහෙන මානසික පීඩාවක් ඉදි තමයි එතුමිය මට කතා කරේ මගේ නම්බර් එක අරගෙන ඊට පස්සේ මම කියා දුන්නා මේ ටෙක්නික් ටික එක සතියක් යනකොට එයා ප්‍රතිඵල අල්ලගෙන තිබුණා අන්තිමට සතියක් ගිහිල්ලා මට කතා කරනවා මෑනියෝ ඇත්තටම මේක මෙහෙම වෙන්න පුළුවන්ද මේ බුදුරජාණන් වහන්සේගේ නිවන් මඟ මෙච්චර ඉක්මනට ප්‍රතිඵල දෙනවා දහනවා අන්න ඒ ප්‍රශ්නේ එනවා ගොඩක් අයට විශ්වාසය නැතු යනවා. මොකද අදාහ ගන්න බෑ මේක කරන්න පටන් ගත්තාම මෙච්චර ඉක්මනින් ප්‍රතිඵල එනවාද කියලා. ඉතින් පුදුම සතුටක් මම ඉතින් පහදලා දුන්නා අද පුදුම සතුටකින් එයාත් වැඩේ කරගෙන යනවා පොඩි ළමයි දෙන්නෙක් එක්ක තනියම මහත්තයාගෙත් පොඩි පොඩි ප්‍රශ්නත් එක්ක ඒත් එයා අතාරින්නේ නැහැ. ඉතින් මම මේ උදාහරණ දෙක තුනක් ගත්තේ වීඩියෝ එක දික් වෙන නිසා ගොඩක් දේවල් තිබුණත් කියන්න ගොඩක් අයගේ අත්දැකීම් මම කියන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න ඔබ ඔබට ඕනේ අවංකවම නිවන් දකින්න නම් නිවන කියන්නේ තමන්ගේ මේ ඇතුළේ තියෙන කුණු ටික සුද්ධ කරගන්න නම් ඔබට සිද්ධ වෙනවා ඔබ ළඟ දන ගහන්න. ඔබට සිද්ධ වෙනවා දන ගහන්න. දන ගහන්න අකමැති කෙනෙක් ඉන්නවනම් ඒගොල්ලන්ට බෑ මේක කරන්න. ඒ කියන්නේ මේ ඇතුලේ තියෙන කුණු සමහර ඒවා අපිට පේනවා සමහර අපිට පේන්නේ ඒ නිසා තමයි අපි සත්පුරුෂයෙක් ආශ්‍රය කරන්න ඕනේ. ඒ නිසා තමයි අපි ගුරුවරයෙක් ළඟ තියාගන්න. මොකද එයාට පේනවා අපිට පේන්නේ නැති ඒවා. එතකොට එයා අපිට ඒක පෙන්නලා දුන්නාම කිපිලා හරියනවද? කිපෙනවා කියන්නේ එයාලට නිවන් දකින්න ඕනේ නැහැ. ඒගොල්ලෝ ඇවිල්ලා තියෙන වෙන මොනවා හරි කරන්න. හොඳට මතක තියාගන්න. ඒ නිසා මේ channel එකට එන්න එපා. සමහර අය උපන් දිනවලට ආශිර්වාද ගන්නවා. මං එහෙම චරිතයක් නෙමෙයි. මගේ දේශනා හරියට ඇහුවා නම් තේරෙනවා ඇති මම මොන විදිහේ පැත්තකටද කතා කරන්නේ. මේ උපන් දිනවලට ආශිර්වාද කර කර පින් දිදී එහෙම කෙනෙක් නෙමෙයි. උපන් දිනයකට ආශිර්වාද කරන්න නෙමෙයි උපන් දිනයක් දවසේ සිහි කරන්න ජාතිය කියන්නේ මොකද්ද කියලා. එහෙම මේ නලවන්න තියෙන තැනක් නෙමෙයි. එහෙමයි එන්න එපා. එහෙමයි ඇත්ත එක මම ගනුදෙනු කරන්නේ නැහැ. ඉතින් මම මේ උදාහරණ ටිකක් කිව්වේ ඔයගොල්ලන්ටත් මේකට උනන්දු ඇති කරවන්න. මේක කරන්න. මේක කරන්නේ නැතුව ඔබ මොනතරම් මේ channel එකේ බණ අහලා අනේ ෂෝයි මෑනියෝ ෂෝක් කියලා කියලා අර කණෙන් අහලා මේ කණෙන් පිට කරාට කිසිම ප්‍රතිඵලයක් එන්නේ නැහැ. ඒ නිසා හරියට අවංකවම මේ ප්‍රායෝගිකව පුහුණුවේ යෙදෙනවා නම් කෙනෙක් ඒ අය ඇත්තටම පැත්තකටලා තමන්ගේ වැඩේ කරගන්නවා. රට වටේම දුව දුව ආයුධයද බණ අහා ඔළුව පුරව ගන්නෑ. Tamanට තේරුණා නම් මෙතන හරි දෙයක් කියනවා කියලා එයා ඒ වැඩේ පටන් ගන්නවා. පටන් ගත්තට පස්සේ ඔබට ඔබ තුලින්ම දැක ගන්න පුළුවන් අන්තිකේ. ඔබට ඔබ තුලින්ම මේක හරිද වැරදිද කියලා දකින්න පුළුවන්. එතකොට එතකොට මේ ක්‍රමයේ වැරදි කියලා හිතනවා නම් අතහැරලා යන්න පුළුවන්. ඒ නිසා වැඩේ කරන්න පටන් ගන්න. ලෝකෙ හැමතැනම තියෙන බණ අහන්න ගියොත් එන්නේ ඔබේ ඔළුවේ සංස්කාර වැඩි වෙනවා, විතර්ක වැඩි වෙනවා. එතකොට ඔබටමයි භාවනා කරන්න අමාරු. ඉතින් මේකට තියෙන ලොකුම බාධකයක් තමයි ওই සෝෂල් මීඩියා කියලා කියන්නේ. ඔබ කැමති වුණත් අකමැති වුණත් මට ඒ ගැනත් දෙයක් සඳහන් කරන්න ඕනේ. ඔබ මතක තියාගන්න ඔබට අවංකවම අවශ්‍යයි නම් මේ හිත දියුණු කරන්න ඔබට සිද්ධ වෙනවා සෝෂල් මීඩියා වලින් විශාල වශයෙන් අයින් වෙන්න. මොකද නිවුස් වලිනුත් අයින් වෙන සිද්ධ වෙනවා. ඒකට හේතුව තමයි අපි මේ ලෝකෝත්තර පාරයි ලෞකික පාරයි කියන්නේ පාරවල් දෙකක්. ලෞකික පාර කියන්නේ උතුරට යන පාරක් නම් ලෝකෝත්තර පාර කියන්නේ දකුණට යන පාරක්. අංශක 180ම විරුද්ධයි. එතකොට ඔබට මේ පාරවල් දෙක අද්දකින් අල්ලගෙන යන්න බෑනේ. එක තැන කැරකෙන එක වෙන්නේ කියලා තේරෙනවනේ. එහෙනම් ඔබට සිද්ධ වෙනවා එක පාරක් අතහරින ටික ටික හරි. ඔබට ලෝකෝත්තර පාර ඕනේ නම් ඔබට ලෞකික පාර ටික ටික අතහරින්න වෙනවා. ඉතින් ඔබ මුළු පැය 24ම සෝෂල් මීඩියා වල ඉන්ටර්නෙට් වල Facebook වල Instagram වල TikTok වල කරක් ගහලා ඒවයි තියෙන ඕපදූප වලින් ඔබේ හිත ඔබේ හිත පුරවගෙන ඔළුව පුරවගෙන මේ දවසර විනාඩි 5 10ක් භාවනා කරලා ප්‍රතිඵල ඉල්ලන්න එපා. එහෙම ලැබෙන්නේ නැහැ. දවසර විනාඩි 5 10ක් ඇස් පියාගත්තා කියලා ඔබට කිසිම ප්‍රතිඵලයක් එන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. ඒ නිසා මේ අද ගොඩාක් අය මේ භාවනාව කියන එක අල්ලගෙන තියෙන්නේ ලෞකික පරමාර්ථයකින්. ලෞකික පරමාර්ථකින් කියලා කියන්න හේතුව තමයි ගොඩක් අය හිතනවා මේ මේ අය හිතනවා මේ ජීවිතයට ඇවිල්ලා තියෙන ප්‍රශ්න, කරදර, දුක් දුම්නස්, වේදනා නැති කරගන්න පුළුවන් වෙයි මේ භාවනා කළාම කියලා දවසට විනාඩි 5-10ක් භාවනා කරලා ඒක නැති කරගන්න පුළුවන් වෙයි කියලා තමයි ගොඩක් අය හිතාගෙන ඉන්නේ. මම ඔබට දෙයක් කියනවා මතක තියාගන්න ජීවිතේ රහ වැඩි කරගන්න එකතු කරන්න තියෙන සෝස් එකක් නෙමේ භාවනා කියන්නේ. හොඳට මතක තියාගන්න. මම මේකට උදාහරණයක් කියන්නම්. ඔබට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගන්න ඕනි කියලා. ඔබට නිරෝගීකම වැඩි කරගන්න ඕනි කියලා පාන්දර නැගිට ගමන් කැරට් ජූස් එකක් බීලා ඊට පස්සේ රෑ නිින්දට යනකම් දවස පුරාම ශනික නූඩල්ස්, ශනික කෑම, පිටි කෑම, පැණි බීම වගේ විෂසහිත කෑම කෑවා කියලා ඔබේ සෞඛ්‍ය රැකෙන්නේ නැහැ. ඔබ හැබැයි අද අද ගොඩක් අය භාවනාවරන් තියෙන්නේ තන්න එහෙමයි. මුළු දවස පුරාම මේ ඔළුව පිස්සුවට්ටගෙන උදේට විනාඩි 5ක් හරි රැයට විනාඩි 5ක් හරි භාවනා කරලා යාලා හිතනවා අර දුක් දුම්නස් ටික නැති වෙයි කියලා. එහෙම එකක් මේකේ වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ ඔබට අවංක වෙන්න. ඔබ ඔබට අවංක වෙන්න සෝෂල් මීඩියා වලට අනිවාර්යෙන් ලිමිට්ස් දාගන්න වෙනවා. එහෙම නැතුව ඔබට මේක කරන්න බෑ. මේක වෙන්නේ නැහැ. ඒ නිසා අපි කිව්වේ ඉන්න තැනින් සතිය පටන් ගන්න මේක ඉස්සරහට ඉස්සරහට yaadීගෙන යනකොට ඔබටම දැනෙන්න ගන්නවා මේකට බාධා කරන්නේ මොනවද කියලා. එතකොට ඔබට සිද්ධ වෙනවා තවදුරටත් ඉස්සරහට යන්න නම් බාධා වෙන දේවල් අතාරින්න. විශේෂයෙන් සෝෂල් මීඩියා. විශේෂයෙන් සෝෂල් මීඩියා වලින් ඔබට අයින් වෙන්න සිද්ධ වෙනවා, නිවුස් වලින් අයින් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒව කරන්න කැමති නම් ඔය එක තැනකට එක තැනකට වෙලා කැරකි කැරකි ඉන්න පුළුවන්. ඉතින් මේ අපේ අයට ඇත්තටම ගොඩාක් වෙලාට වෙලා තියෙන්නේ මේ කැපකිරීම කරන්න බෑ. ඒගොල්ලෝ හිතනවා මේ ලෞකික දේවලුත් අල්ලගෙනම නිවන් දකින්න පුළුවන් නම් අන්න එහෙම ක්‍රම තමයි අපේ අය හොයන්නේ. එහෙම දේවල් නැහැ. ඒ නිසා අවංක වෙන්න, අවංකව පුහුණුවට එන්න. එතකොට ඔබට ওই ප්‍රතිඵල ඔබටම අත්දකින්න පුළුවන් වෙනවා. ඉතින් තව පොඩි කාරණයක් මතක් කරන්න ඕනේ. මේ මතක තියාගන්න භාවනාව කියලා කියන්නේ මේ අධ්‍යාත්මය කියලා කියන්නේ හිත හදනවා කියලා කියන්නේ අර part time job එකක් කරනවා වගේ ජීවිතේ ඒක කෑල්ලක් නෙමෙයි. ඔබට තේරෙන්න ඕනේ, ඔබට දැනෙන්න ඕනේ මේක පුහුණු කරගෙන යද්දී ඔබට තේරෙනවා ඒ අයට තමන්ගේ මුළු ලයිෆ් ස්ටයිල් එකම වෙනස් වෙන ගන්නවා කියලා. වෙනස් විය යුතුයි ඇත්තටම. වෙනස් විය යුතුයි. මොකද ඔබ මේ ඉන්න තැන ඉඳලා අවංකවම සතිමත් වෙන්න පටන් ගත්තොත් ඔබට තේරෙනවා ඉස්සරහට යනකොට එන බාධක. එතකොට ඒවා චේන්ජ් වෙනවා කියන්නේ ඔබේ ලයිෆ් ස්ටයිල් එක චේන්ජ් වෙනවා කියන එක. ඒක හරහා තමයි භාවනාව වැඩෙන්නේ. ඔබේ භාවනාව හරහා ලයිෆ් ස්ටයිල් එක චේන්ජ් වෙනවා. ලයිෆ් ස්ටයිල් එක චේන්ජ් වෙනකොට භාවනාව වැඩෙනවා. ඔය දෙක එකිනෙකට සපෝට්. අන්තිමට දවසක තේරෙනවා තේරෙන්න ගනීවි. භාවනාවයි ලයිෆ් ස්ටයිල් එක කියන්නේ දෙකක් නෙමෙයි එකක් කියලා. එතනට ඔබේ මනස එනවා. කියන්නේ භාවනාව ඔබේ ලයිෆ් ස්ටයිල් එක වෙනවා. මුළු ජීවිතේම භාවනාවක් වෙනවා. එතෙන්ට එන්න ඕනේ. ඒකට අද ඉන්න අයගේ භාවනාව ජීවිතයේ පොඩි කෑල්ලක් විතරයි. ඉතින් ඒ නිසා මේ මතක තියාගන්න ඔබ පුහුණුවේ යෙදෙන්නේ නැති තාක්කල් ඔබට කවදාවත් මේකේ ප්‍රතිඵල භුක්ති විඳින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා හැම තැනින්ම දේවල් ඔලුවට දාගෙන ඔලුව කාබාසිනියා කරගන්නේ නැතුව තව තව දේවල් හොය හොයා යන්නේ නැතුව ඇත්තටම මේ ඕනවට වැඩිය බණ හොය හොයා දේශන හොයා යන්නේ මේ පුහුණුවේ යෙදෙන්නේ නැති අය. පුහුණුවේ යෙදෙනවා නම් අවංකවම කෙනෙක් එයා අහුණු තැනින් වැඩේට බහිනවා. ඊට පස්සේ එයාට තේරෙන්න ගන්නවනේ මේ රටවටේ දුවන්න ගියහම මගේ මනස අවුල් වෙනවා කියලා. ඒ නිසා මතක තියාගන්න මම දැකපු දෙයක් මගේ channel එකෙත් mindfulness ගැන කියන වීඩියෝස් බලන්නේ අඩුවෙන් මම තව බලලා තියෙනවා අපේ රටේ සතිමත් වීම සම්බන්ධයෙන් වීඩියෝ කරන ගොඩාක් ස්වාමින්වහන්සේලා ඉන්නවා මේක ලස්සනට පහදලා දෙන ඒ වටත් views තියෙන ඉතාම අඩුවෙන් අර සුන්දර බණ දිව්‍ය ලෝකයාන තියෙන බණ නලවන හුරතල් කරන බණ සීනි බෝල ටොපි චොකලට් දෙන බණ ඒ වට ලක්ෂ ගණන් ඉතින් ඒකෙන් තේරුම් ගන්න පුළුවන් මිනිස්සයාගේ මනස තියෙන්නේ කොතනද කියලා අපේ රටේ බෞද්ධයන්ගේ. ඒ නිසා මතක තියාගන්න ඔබට මොන පාරේ ගියත් ඔබට පිහිටක් නැහැ සතිමත් වෙන්න නැතුව. ඔබට භාවනාව කියන එක දියුණු කරගන්න ඕන නම් මේ ලෝකේ මොන විදිහේ භාවනාවක් තිබුණත් ඒ භාවනාවට අත්‍යන්තයෙන් අවශ්‍ය ගුණය වෙන්නේ සතිමත් බව. සතිමත් බව අවංකව පුරුදු කරොත් ලෞකිකවත් අපිට සෑහෙන ආනිසංස ප්‍රමාණයක් මුක්ති විඳින්න පුළුවන් වෙනවා. ඒක හැමම තමයි. හරියට අපි යම්කිසි ගමනක් යනකොට ඒ ගමනාන්තයට යන්න කලින් අතරමඟදී සැතපුම් කණු කිහිපයක් හම්බ වෙනවා. සැතපුම් කණුවක් හම්බ වෙනවා කියන්නේ හිතට සහනයක්. අන්න ඒ වගේ මේ ගමන යද්දී හිතට සහනදාය ආනිසංස ටිකක් අතරමඟදී හම්බ වෙනවා අපිට. ඒක ස්වභාවිකයි. හැබැයි අපි යන්න ඕනේ ඒක බලාගෙන නෙමෙයි. අවංක අරමුණෙන් යන්න ඕනේ කෙලෙස් අයින් කරන්න අදහසයි. ඒ නිසා සතිමත් වෙන්න උත්සාහ කරන ඔබට ওই තියෙන ප්‍රශ්න වලට සියල්ලටම 100% විසඳුම් ලැබෙනවා. ඒක අපි අත්දැකලා කියන කියනවා ඒ වගේම මේක කරපු අයගේ අත්දැකීම් හරහත් ඔබට කියනවා. ඉතින් ඔබත් පුහුණු වුණොත් ඔබටත් ඒක අත්දකින්න පුළුවන්. ඒ නිසා වහාම පරක්කු කරන්නේ නැතුව පරක්කු කරන කාලයක් නැහැ ප්‍රමාද වෙන්න කාලයක් නැහැ ඔබට කල් දාන්න කාලයක් නැහැ දැන් මෙතන මේ මොහොතේ පටන් සතිමත් වෙන්න පටන් ගන්න. තෙරුවන් සරණයි